ද වික්කවේ වික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසන්ති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයේ ආభాසය නැතුව මේ ජීවිතේ සාර්ථක කරගන්න සංසාර ජීවිතය සුවපත් කරගන්න දුක් නැති කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ කවුරුත් කල්පනා කරගන්න ඕනේ මගේ ජීවිතය මම සාර්ථක කරගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය මගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ජීවිතයට ධර්මය එකතු කරගන්නවා කියන්නේ මොකක්ද? අපේ ජීවිතය ගෙවනකොට ඒ ජීවිතය ධර්මානුකූල සිතුවිලි වලින් පෝෂණය වෙලා තියෙන්න ඕනේ. අපේ ඇහැ කන නාසය දිව ශරීරය භාවිතා කරගෙන අපි මේ ලෝකේ සැරිසරනවා. ඔක්කොම වැඩ කරනවා උදේ නැගිට වෙලා ඉඳන් හවස නිදා ගන්න මොහොත දක්වා නොයේකුත් වැඩවල යෙදෙනවා. කයෙන් වැඩ කරනවා, වචනයෙන්, සිතෙන් කියන තුන් දොරින් තමයි මේ කරන ක්‍රියාවන් සිද්ධ කරන්නේ. ආන් ඒවා යහපත් වුණොත් යහපත් ප්‍රතිඵල ලැබෙන අතර වාරේ අයහපත් වුණොත් අයහපත් ප්‍රතිඵල විපාක තියෙනවා. අන්න ඒකින්ද අපි යහපත් ජීවිතයක් ගතකරනද අවශ්‍ය කරන සිහිය උපදවාගෙන කටයුතු කරන්න ඕනේ. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අපි ඊයේ දවසෙත් මතක් කරා ජීවිතයක් සාර්ථක වෙනවා කියන්නේ මොකක්ද කියලා. ජීවිතයක් සාර්ථක වෙනවා කියන එක අඩුම තරමින් අපි හොඳට දැනගෙන තියාගන්න ඕනේ. මම ඊයේත් මතක් කරා මම දැනුත් මතක් කරනවා මේ අතන්ට. අපි සසර ප්‍රාර්ථනා කරනවා නම් යම් විදිහකින් සංසාර ජීවිතයේ මේ වතාවේ මේ අද මේ භවයේ නිවන් දැක ගන්න බැරි වුණොත් සසරෙන් අත මිදෙන්න බැරි වුණොත් යම් හේකින් සාමාන්‍යයෙන් බෞද්ධ ඇත්තෝ විදිහට මොන වගේ ජීවිතයක්ද ප්‍රාර්ථනා කරන්නේ? කල්යාණ මිත්‍ර සම්පත්තිය, මනුෂ්‍ය ජීවිතයක්, ධර්ම ශ්‍රවණය වෙන්න ඕනේ නේද? ඒ වගේ හොඳයි ඊළඟ භවයක මනුෂ්‍ය ජීවිතයක් ධර්ම ශ්‍රවණය කරන්න ලැබීමක් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙම හොඳට හම්බ වෙන ජීවිතයක් ලැබුණොත් හොඳයි නේද? එහෙම නේද? එහෙම හම්බුනොත් මොකද කරන්න හිතන්නේ? එහෙම ජීවිතයක් මට ලැබුණොත් මම සෝවාන් වෙනවා ආදි වශයෙන් අදහස් තියෙනවා නේද? නිවන් දකින්න ඕනේ කියලා අදහසක් තියෙනවා නේද? එතකොට දැන් ලැබිලා තියෙන්නේ මොන ජීවිතයක්ද කියලා මම හැමදාම අහනවා. මේ ලැබිලා තියෙන්නේ මොකක්ද? මනුස්ස ජීවිතයක්, බුද්ධෝත්පාද කාලයක්, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා. මේ ඔක්කොම තියෙන ජීවිතයක් මේක. එහෙනම් දැන් මොකද කරන්නේ? ඒ වගේ වටින ජීවිතයක් මේ වෙනකොට ලැබිලා. මේ ලැබිලා තියෙන වටින ජීවිතය ලැබෙන්න නම් පෙර භවයන් වල සාර්ථකව පවු කරගන්නේ නැතුව මනුෂ්‍ය ජීවිතයක් බුද්ධෝත්පාද කාලයක කල්යාණ මිත්‍රාශ්‍රය සහිත සන සම්පත්තියක් ලැබෙන්න තරම් පෙර පින් කරලා තියනවද නැද්ද? එහෙනම් අද මේ වගේ ජීවිතයක් ලැබින්න මේ ඇත්තෝ හොඳට පින් කරගෙන තියෙන අය වාසනාවන්ත අය. එහෙම නේද? ඒකනේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාව දේශනා කරන්න ඉස්සෙල්ලා කොහොමද ආමන්ත්‍රණය කරන්නේ නැත්තම්? පින්වත්නි කියලා. වාසනාවන්ත පින්වත්නි නේද? බොහෝ පින් ඇත්තෝ කියලා කියන්නේ. ඒ මොකද එහෙනම් එහෙනම් මගේ සංසාර ජීවිතයේ මේ ආසන්න භවයන් මම සාර්ථකව ගත කරලා තියෙනවද නැද්ද? ඇයි අපාය ගිහලා නැහැ දැන් මේ හොඳට ඉන්නේ නේද? මේ සැරේ කොහොමද දන්නේ? මම හැමදාම අහන්නේ මේ සැරේ කොහොමද දන්නේ? මේ ගෙවපු ජීවිතේ දැන් මේ වෙනකොට සෑහෙන දුරක් ඇවිල්ලා. හුඟක් වෙලාවට අපි හවොත් කට්ටියගෙන් වැඩියෙන් කෙරලා තියෙන පින්ද පවුද කියලා. වැඩියෙන් කෙරලා තියෙන්නේ මధుරෙක් මරපු එකේ ඉඳන්, බොරු කියපු එකේ ඉඳන්, කේලමක් කිව්වනම්, පරුස වචන කිව්වනම්, හිස් වචන කිව්වනම්, එහෙන් බලාගෙන යනකොට වැඩියෙන් පහළ වෙලා තියෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද කියලා හුව. නේද? ලෝභ, දේශ, මෝහ කියන ඔක්කොම මොනවද? අකුසල්. අලෝභ, අද්වේෂ, මෝහ කියන්නේ කුසල්. එහෙනම් වැඩියෙන් වෙලා තියෙන්නේ අකුසල් සිත් පහළ වෙලා තියෙන්නේ. වැඩියෙන් අකුසල් සිත් පහළ වෙච්ච වැඩියෙන් පව් කරිච්ච මම අද හැන්දෑව මලොත් තේරෙනව නේද භයානකමක් තියෙනවා. එහෙනම් මේ මෙච්චර කාලයක් සසර ජීවිතේ සාර්ථකව ගෙවලා යම් මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා මේ භවභෝග සම්පත් සහිතව අංගපසංග නිවැරදිව හොඳ මානසිකාරයක් එක්ක මනුෂ්‍ය ජීවිතයක් ලබන්න තරම් පින් කරගත්ත මම මේ සැරේ වරද්දගත්තවද නේද වරද්දගත්තවද වැරදුනොත් මොකද වෙන්නේ ආවෝ වේයෝ මීයෝ ඉබ්බෝ කුකුලෝ නරියෝ කුරුමිනියෝ කූඹි කඩි හුරු, පෙරේතයෝ, භූතයෝ, මලයක්කු, නිරිසත්තු වෙලා උපදිනවා. නේද? ලොකු දුක්ඛිත තත්ත්වයකටපත් වෙන තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. එහෙනම් මේ සැරේ අසාර්ථක කරගත්තද කියලා. දැන් ඔහොම කියනකොටම මොකද හිතෙන්නේ? ඔය ටික කියනකොටම අපි කිව්වා ඊයේත් මම මතක් කරා. ඇත්තනේ නම් මම ඒක කල්පනා කරේ නෑ. මං අසීයෙන් හිටියේ. අපි අර නේද පොඩි කාලේ එහෙම දැන් ඔන්න ක්‍රීඩා කරන්න ගිහිල්ලා. අම්මලා කියලා එනවා මේ වෙලාවට එන්න ඕනේ කියලා. දන්නේම නෑ බලනකොට වෙලාව ගිහිල්ලා. කවුරු හරි ඇවිල්ලා මතක් කරපුවාම අපි ඉතර වෙලා ගිහිල්ලාද මට යන්නත් තියෙනවා. දන්නේම නැතුව වෙලා ගියා කාත් එක්ක හරි කතා කරගෙන ඉන්නකොටත් එහෙමයි. අල්ලාප සල්ලාප වේදිලා ඉන්නකොට වෙලාව ගියා දන්නේ නැහැ. ඒවා එන්නේ එතකොට අර කවුරු හරි මතක් කරපු ගමන් අපි කියනවා අන්න සිහිය ආවා. සිහියෙන් හිටියේ සිහිය ආවා කියලා. දැන් පරක් වෙලා කියලා සිහිය ආවා. ඒ වගේ මේ ලැබਿੱච්ච ජීවිතයත් වැරදුනාවද්ද කියලා සිහිය එන්න ඕනේ. දැන් ওই ටික කියනකොටම සිහිය එනවද නැද්ද? ඇත්තට මම ඒ ගැන හිතුවේ නෑනේ. හරි තේරුණොත් මම ප්‍රමාදයි කියලා මොකද කරන්න ඕනේ? ඉක්මනින් දැන් ඉතින් වැඩ පටන් ගන්න ඕනේ. මං ආය ආය අහන මේ අතංගෙන් තමන්ගේ හැමදේම අනුන් හරියටම කරලා දෙනවද මලක් වගේ හිත රැක ගන්නවද අනිත් කට්ටිය තමන්ගේ හිතවන්නේම නැද්ද ළඟින් ඉන්න අය නැහැ හිතවන්නේම නැහැ නැද්ද මොකද කියන්නේ නේද එහෙම පුළුවන්ද කාටවත් අපිට සම්පූර්ණයෙන් පිහිට වෙලා සරණ වෙලා ඉන්න පුළුවන්ද කාටවත් බෑ එහෙනම් අපේ පිහිටට සරණට කවුරුවත් කවුරුවත් නැහැ මේ මහලුකට ඔක්කොම අල්ලගෙන හිටියද මරණාසන්න වෙනකොට කවුරුවත්ම නැහැ කොහොමත්ම බෑ. දැන් නම් වතුර ටිකක් හරි දෙන්න කවුරු හරි ඉන්නේ. කැම ටිකක් හරි දෙන්න කවුරු හරි ඉන්නේ. ඇස් දෙක පේන්නේ නැතුව යනකොට කන් දෙක ඇහෙන්නේ නැතුව යනකොට කතා කරගන්න බැරුව යනකොට අතපය උස්ස ගන්න බැරුව යනකොට කවුරුත් නැහැ. තමන්ගේ හිත විතරයි ඉතුරු නාම පුණ්‍යාවි අපුණ්‍යාවි ආනෙන්ජාවි සංස්කාරයන් කරපු පින්පව විතරක් ඉතුරු වෙනවා ලෝකේ අපි තනි වෙනවා. තනි වෙලා ගොමුගුරුමිනියා වෙච්ච දාට කවුරුවත්ම නැහැ. තනියම ගොමුගුලි කරකෝ කරකෝ ඉන්නෝනේ ඊට පස්සේ. ආන් අපේ තාත්තා ගොමුගුලියක් කරකවනවා අපි ඉක්මනට ගිහින් ඒක කරකවලා දෙමු කියලා කවුරුවත් එන්නේ නැහැ අර කරකවලා දෙන්න. දන්නේත් නැහැ. දන්නවනේ ඉතින් අපිට බැරි ගොමුගුලිය හරි ගිහින් දෙන්න පව් කියලා. දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ මහා දුක්ඛිත අඳුරු මහා ඊ타ත්ම අසරණ කර කියා ගන්න දෙයක් නැති තැනකට අපිව වැටෙනවා. මොනවා වුණොත්ද? මොනවා වුණොත්ද? වැරදීම් වුණොත්. කොහෙන්ද වැරදි වෙන්නේ? කයෙන්. කොහෙන්ද වැරදි වෙන්නේ? වචනයෙන්. කොහෙන්ද වැරදි වෙන්නේ? සිතෙන්. කොයි වෙලාවද වැරදි වෙන්නේ? ඕනම වෙලාවක කියන්න බෑ. ඕනම වෙලාවක කියන්න බෑ. එහෙනම් මගේ හැම වෙලේම සිහියක් තියෙන්න ඕනේ. සසර සාර්ථක වෙන විදිහට මම අඩුම තරමේ නිවන් දකින්න එක පැත්තක තිබ්බාවේ සංසාර ජීවිතේ සාර්ථක වෙන විදිහටවත් හතර අපාය යන්නේ නැති විදිහටවත් මම ජීවත් වෙන්න ඕනේ කියලා කියන සිහියවත් හැම වෙලේම තියෙන්න ඕනද නැද්ද හැම වෙලේම තියෙන්න ඕනද නැද්ද හැම වෙලේම කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරා මෙන්න මේ මේ විදිහට සිහිය තියාගන්න කියලා කොච්චර මේ සිහිය තියෙන්න ඕනද කියනවා නම් මම සාර්ථක ජීවිතයක් ගත කරනවා. පෙර භවයන් වලට වැඩිය දවසින් දවස දවසින් දවස අපේ දියුණුවක් තියෙන්න ඕනද නැද්ද? නේද? දියුණු වෙන කෙනා, යහපත දක්වා යන කෙනා, හොඳ කෙනා, නේද? නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා දවසින් දවස මොහොතින් මොහොත නිවනට ලං වෙන්න ඕනේ. සතියෙන් සතිය වෙනස් වෙන්න ඕනේ. මාසෙන් මාසෙ වෙනස් වෙන්න ඕනේ. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙනවා කියන්නේ කොයි පැත්තටද? නේද? තමන්ගේ කුසල් සිත් පහළ වෙන තත්ත්වෙට තත්ත්වෙ වැඩි කරගන්න ඕනේ. අකුසල් වලින් අත මිදෙන්න ඕනේ. අවුරුද්දෙන් අවුරුද්දනේ අවුරුදු 10න් 10ත් එහෙමයි. ඒ විතරන්නේ භවයෙන් භවය. නිවනට ලං වෙන වැඩ පිළිවෙලකට යන්න ඕනද නැද්ද? හැමදාම එහෙම දුක් විඳලා හරියනවද? මහ පොළොවත් එක්ක හැමදාම ඔට්ටු අල්ලල්ලා ඉන්නවා. නේද? මහ පොළොවත් එක්ක පොරල්ලනවා ඇති තරම්. කන්න කීයක් දැන් වැඩ කරලාද? දැන් ඉවරද? එකක් ඉවර වෙනකොට නේද යන්තම් ඔන්න bitter වීටික හොයාගෙන යන්තම් වපුරගෙන වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන අස්සන්න ගෙට ගත්තාම ගෙට ගන්නකම් හිතෙනවා මේ සැරේ ගොයන් ටික කපා ගත්තට පස්සේ ඔක්කොම හරියටින් දැන් නිදහස ආවෝ නිදහස යන්තම් නේද ඔක්කොම කරලා ගෙට ගත්තා කියලා. ගෙට අරගෙන දවස් 100 10 මොකද්ද අදහස? ඊළඟ කන්නේ වැඩ කරන්නේ කොහොමද කියලා. හැම දෙයක්ම එහෙමද නැද්ද? හැම දෙයක්ම ඉතින් කවදාද ඉවර වෙන්නේ? කවදාද ඉවර වෙන්නේ? ඉවරක් වෙන්නේ නැහැ නේද? ඉවරක් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක ඉවර කරගන්න ඕනේ. හැමදාම දුක් විඳලා හරියන්නේ නැහැ. ඒක ඉවර කරගන්න නම් භවයෙන් භවය භවයෙන් භවය භවයෙන් භවය සාර්ථක වෙන්න ඕනේ. බුද්ධත්වයන් වහන්සේ කියන්නේ කොහොමද? බෝධිසත්ව ජීවිත තියෙනවා. මම මේ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වෙනවා. එහෙම ආපු ජීවිත තියෙනවා. එක එක එක එක අරමුණු කරගෙන ආපු ජීවිත තියෙනවා. සසර. ඒකට භවයෙන් භවයේ භවයෙන් භවයේ භවයෙන් භවයේ ඒකට පාරමිතා සම්පූර්ණ කරගන්නවා කියලා මොනවද ඒ කරන්නේ? තමන්ගේ චිත්ත ශක්තිය කෙලෙස් වලින් අතමුදවා ගන්න අවශ්‍ය කරන හයිය හදා ගන්නවා. එතකොට මම අහනවා මේ අත්තන්ගෙන් ඒ වගේ වැඩ පිළිවෙල මොකක් හරි දැන් පටන් අරන් තියෙනවද දන්නේ නැහැ. සංසාරය සුවපත් කර ගැනීම සඳහා සසර සාර්ථක කර ගැනීමේ වැඩපිළිවෙලක් මොකක් හරි ආරම්භ කරලා තියෙනවද? නැති පාටයි මට පේන්නේ. එහෙම එහෙම එහෙම ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. සසර සුවපත් කර ගැනීමේ ව්‍යාපාරය. මේ ජීවිතේ විතරක් සාර්ථක කරගන්න එක එක එක එක දේවල් කරනවා මෙච්චර මහන්සිලා දැන් ඔය අත් දෙකෙන් කොච්චර මහන්සි වුණාද? ඔය ශරීරයෙන් කොච්චර මහන්සි වුණාද? නේද? මෙච්චර මහන්සිලා මහන්සිලා මහන්සිලා මහන්සිලා අන්තිමට මේ භවය ඉවර වෙලා මහා තවත් මහා දුක් විඳින තැනක ඉපදුණු කාටද කියන්නේ? කවුද පිහිටට ඉන්නේ? දැන් නම් මොන හරි දෙයක් වුණාම චිත්ත පීඩාවක්, කායික පීඩාවක් ඇති වුණාම අඩුම ගානේ තෙරුවන් සරණින් කියලා හරි අපි ලෑස්ති කරගන්න මොකක් හරි වැඩ පිළිවෙලක්. බුදුහාමුදුරුවෝ හරිය ඉන්නවා අපිට පිහිට වෙන්න. මේ අපේ හිත හදාගන්න මොකක් හරි වැඩ පිළිවෙලක් හොයාගන්න පුළුවන්. තිරිසංගත සත්වය කොච්චර දුක් විඳිනවද කියලා බලන්න. නේද? කවුද ඉන්නේ පිහිටට? කවුරුවක්වත් නැහැ. බැඳලා ඉන්න හරකෙක් අරන් බලන්න එයාට ඉසේකක් උන් තියෙනවා. බඩේකක් උන් තියෙනවා. කොන්දකක් උන් තියෙනවා. කකුල් කැක්කුම් තියෙනවා. හ්ම් අඩුම ගානේ වේදනානාශකයක්වත් වේදනානාශක කෙසේද කතා කරගන්නවත් බෑනේ. ඒකනේ වැඩේ. කියා ගන්නවත් බෑ මට තියෙන අමාරුකම් මොනවද කියලා. අනන්ත දුක් විඳින ජීවිත ලැබෙනවා වචනය, කය, මනස අපි සංවර කරගත්තේ නැත්නම් අපිට ගානක් නැහැ වෙලාවකට ඊර්ෂ්‍යාවෙන් වැඩ කරනවා වෙලාවකට ක්‍රෝධයෙන් වැඩ කරනවා වෙලාවකට වෛරයෙන් වැඩ කරනවා නේද හුඟා දේවල් අතහරින්නේ නැහැ හිතෙන් පරණ පරණ දේවල් ඔක්කොම මතක තියාගෙන කොහොන්තර තියාගෙන ඉන්නවා හ්ම් මට කිව්වෙව්වා මට කරපුවෙව්වා හ්ම් මෙහෙම කරා මෙහෙම කරා මම මෙහෙමයි කියලා හ්ම් හරියට හිතේ තියාගෙන අනුන් කරපු වැරදි අනුන් කරපු වැරදි හරියට නිකන් මොන වගේද අනුන් වර්චස් කරපුවෙව්වා වාගේ එහෙම මතක තියාගන්නකෝ අප්පා එතකොට හරි ලේසියි නේද වෙන කෙනෙක් වර්චස් කරපු එකක් මම බෑග් එකක දාගෙන ඉන්නවද ඔන්න ඔය නින්දා කරන්න පුළුවන් හොඳම විදිහට මම ඔය කිව්වේ ඔක හොඳටම හොඳයි මතක තියාගන්න නේද වෙන කෙනෙක්ගේ වර්චස් ගොඩක් ඉතින් ඒක කවුද කරේ? වෙන කෙනෙක්. නේද? අනුන්ගේ මේ ගොඩ මම මොකටද බෑග් එක දාගෙන ඉන්නේ? ගඳ ගහන ඒවා බෑග් වල දාගෙන ඉන්න එපා. ඒ වගේ හිතවල තියාගන්න එපා. ඒවා හිතෙන් අතහැරලා දාන්න ඕනේ. ඒවා අමතක කරලා දාන්න ඕනේ. තේරුමක් නැති දේවල්. හ්ම්. මිනිස්සු හරියට වැරදි කරනවා තමයි. ඉතින් ඒවට මම විඳවලා හරියනවාද? අපි හරි සහනෙන් ඉන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම හිටියොත් තමයි මේ ජීවිතේ සාර්ථක වෙන්නේ. මූණත් එක්ක ලස්සන වෙනවනේ එතකොට. හ්ම් ප්‍රසන්න වෙනවා. මේක එහෙම නෑ. ලොකු බරක් උසගෙන ඉන්නේ අපරාධේ. ඔළුවේ තියෙන බර මොනවද කියපේවා කරපේවා තනියම තරහ යනවා තනියම පුපුරනවා ඉතින් අපරාධේ ඒකද කලින්ම අදිස්ත්‍රාණයක් ගන්න ඕනේ මම අපරාධේ මේ අකුසල් පුරව ගන්න. ඒකද මේ අකුසල සිත් පහළ වෙන මගේ සිත මම බැහැර කරලා නිදහසේ ඉන්නවා මොකද ආසන්න ජීවිතේව සාර්ථක කරගන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට ලොකු අභියෝගයක් ලබා දෙනවා. මොකක්ද අභියෝගය? කිසිම විදිහකින් ජීවිතය අසාර්ථක වෙන කිසි දෙයක් කරන්න එපා. මොනවා කරද්දිද? ඉස්සරහට යද්දී ජීවිතය අසාර්ථක වෙන කිසි දෙයක් කරන්න එපා. ආපහු එද්දී ජීවිතය අසාර්ථක වෙන කිසි දෙයක් කරන්න එපා. හරි? මෙහෙම කරලා බලන් බලන් එපා කියනවා ජීවිතය අසාර්ථක වෙන යම් දෙයක් සඳහා. හරිද? ආපහු බලන් එපා කියනවා ජීවිතය අසාර්ථක වෙන යම් දෙයක් සඳහා. ඒ තරම් සිහියෙන් ඉන්න කියන බුදුරජාණන් වහන්සේ. ඊළඟට අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ අංගපසංග දිගාරින්න එපා කියනවා අකුලන්න එපා කියනවා ජීවිතය අසාර්ථක වෙන යමක් සඳහා. එහෙනම් ඉස්සරහට අඩියක්වත් තියන්න එපා කියලා කියන්නේ. ජීවිතය අසාර්ථක වෙන දෙයක් සඳහා අඩියක්වත් තියන්න එපා. අතක්වත් දිගාරින්න එපා. සම්මිජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණය වන භික්ෂුන් වහන්සේට නම් චීවර චීවරය පුරවන්නවත් එපා අකුසලයක් වෙන විදිහට. අසාර්ථක වෙන විදිහට. ජීවිතය අසාර්ථක වෙන සංසාරය අසාර්ථක වෙන විදිහට චීවරයක්වත් පුරවන්න එපා. අසීතේ පීතේ කායිතේ සායිතේ රස විඳින්න කඩාගෙන යමක් කඩාගෙන කන්න දිවෙන් රස විඳින්න ඒ මොකක්වත් කරන්න එපා කියන හපන්න ඒ මොකක්වත් කරන්න එපා කියනවා ජීවිතය අසාර්ථක වෙන විදිහට සසර අසාර්ථක වෙන විදිහට උච්චාර ප්‍රස්තාව කම්මේ අඩුම ගානේ වැසිකිලි කැස්කිලි කරගැනීමේදී වක්වත් ඇයි මොනවද කල්පනා කර කර ඉන්නේ හුඟක් වෙලාවට මොන වැඩේ කරත් සමහරවිට මහා අකුසල සිතුවිලි වල ඉන්නේ නේද හැම නිමේෂයකම කුසල් සිතුවිලි වල ඉන්න ඕනේ ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ ඇවිදිද්දී ඉඳගෙන ඉද්දී හිටගෙන ඉද්දී සායනය කරන ඉරියව්වේදී සතර ඉරියව්වේදීම කිසිම විදිහකින් ජීවිතය අසාර්ථක වෙන යමක් සිද්ධ කරන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා. జాగරිතේ වාසිතේ තුන්හි භාවේ නිදිමරද්දී කතා කරද්දී නිස්සද්ද විද්දී පවා සිහියෙන්ම ඉන්න ඕනේ මගේ ජීවිතය අසාර්ථක වෙන කිසිවක් මම කරන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතය සාර්ථක කරගැනීමේ සිහිය හැම වෙලේම තියෙන්න ඕන. මම ඉස්සෙල්ලා කිව්වා නේද? හාවෙක්, වේයෙක්, මීයෙක්, කිබ්බෙක්, කුකුලෙක්, නරියෙක් වෙන්න පුළුවන් කියලා අපිව. එහෙම කියලා මම ඇහුවා නේද ජීවිතේ සාර්ථක කරගැනීමේ ගණ්ඩ අවශ්‍ය විදිහට වැඩ කරගෙනද තියෙන්නේ කියලා. එහෙම කියනකොට ටිකක් බය හිතුණාද? බය හිතුණා නේද? සිහිය ඉපදුණා නේද ඒ වෙලාවේ? ආන්ගේ සිහිය හැම වෙලේම තියෙන්න ඕනේ. හරිද? හැම වෙලේම තියෙන්න ඕනේ සිහිය. හැම වෙලේම කියන්නේ ඉස්සෙල්ලා කිව්ව හැම ඉරියව්වෙදි මේ සිහිය තියෙන්න ඕනේ. මම අසාර්ථක කරගන්නේ නෑ මගේ සසර ජීවිතය. නෑ මම බොහොම පින්වන්තව ජීවත් වෙනවා සසර ජීවිතේ බොහොම පින්වන්තව ඉදිරියට අරගෙන යනවා කියලා කිසිම පාපයක් කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අඩුපාඩු හම් වෙනකොට අඩුපාඩු සහිතව මොන තරම් උත්සාහ කරත් තමන්ගේ ජීවිතේට එක එක එක එක ආකාරයේ අඩුපාඩු ලැබෙනකොට ඇඳුම් පැළඳුම් වලින්, ගෙවල් දොරවල් වලින්, යාන වාහන වලින්, දරුවන්ගෙන් ඒ අසනීප වලින් අරහෙ මේ අඩුපාඩු හම්බ වෙනකොට සැපයිද? සැපද? ඇයි දන්නේ නැහැ ගොඩක් භවභෝග සම්පත් තියෙන දෙමාපියෝ ළඟ සමහර අය ඉපදෙන්නත් සමහර අය නූපදින්නත් හේතුව. ඇයි දන්නේ නැහැ සමහර අයට ගොඩක් සැප ලැබෙන්නත් සමහර අයට දුක් ලැබෙන්නත් හේතුව. ඇයි දන්නේ නැහැ සමහර අය ලස්සන වෙන්නත් සමහර අය අවලස්සන වෙන්නත් හේතුව. මොනවද හේතු? තමන්ගේ වැඩ තමයි. කාගේවත් ඒවා නෙවෙයි නේද? එහෙනම් මේ ජීවිතේ දුක් ලැබිලා තියෙනවා නම් අපි මොකද කරන්න ඕන ඉක්මනටම? සසර සුවපත් වෙන ආකාරයට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඕන කරන වැඩපිළිවෙලට යන්න ඕනේ හැම වෙලේම ඒ සිහියෙන් ඉන්න ඕනේ හැම වෙලේම ඔය දැන් ඉපදිලා තියෙන සිහියෙන් ඉන්න ඕනේ මම මගේ ජීවිතය අසාර්ථක වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ කිසිම දෙයක් කරන්නේ නැහැ කිසිම දෙයක් කරන්නේ නැහැ කියන සිහිය හැම වෙලේම අපිට තියෙන්න ඕනේ ඒ සිහිය හැම වෙලේම තියෙන්න ඕනේ. ඉතින් මම දැන් මේ අත්තන්ට දෙන අවවාදය ඒ සිහිය හැම වෙලේම තියාගන්න. හා කියලාද කියන්නේ? ආ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒ සිහිය අපේ පොඩ්ඩක් තම මොකද වෙන්නේ? අමතක වෙලා නැති වෙලා යනවා. හරිද? අමතක වෙලා යනවා නැති වෙලා යනවා. දැන් තමයි ඔන්න අපි එන්නේ මාතෘකාවට හරියට. දැන් තමයි අපිට කරන්න ඕන වැඩේ. මෙතන හරියට තේරුම් ගන්න හරියටම තේරුම් ගන්න අමතක වෙලා ගියාට පස්සේ මොනවා කරනවද කියලා දන්නේ නැහැ. නේද? එහෙනම් ඔන්න ඔය මගේ අඩුම අඩුම සිහිය මේ මගේ සසර ජීවිතය හැම නිමේෂයකම සාර්ථකව තියාගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ඒ සිහිය සාර්ථක කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල સિદ્ધ කරනවා කියන සිහිය හැම වෙලේම මගේ හිතෙන් නැగిලා එන විදිහට මම මොකද කරන්න ඕන මගේ හිත සකස් කරගන්න ඕනේ හිත හදන්න ඕනේ හැම වෙලේම මේ හැඟීම එන්න ඕනේ මේ චේතනාව එන්න ඕනේ මොකද්ද මම මගේ ජීවිතය අසාර්ථක කරගන්නේ නැහැ. සසර ජීවිතය අසාර්ථක කරගන්න කිසිවක් කරන්නේ නැහැ කියලා. කිසිවක් කරන්නේ නැහැ කියන සිහිය කද්දි බොද්දි අර මං ඉස්සෙල්ලා කිව්ව හැම එකදම හැම ඉරියව්වෙදිම මගේ හිතෙන් නැగిලා ආවොත් නේද මං ඒ විදිහට ජීවත් වෙන්නේ නේද? හා. අපි හිතමු දැන් මම මේ වෙලාවේ මතක් කරා. මේ ඇත්තෝ දැන් මේ ධර්ම දේශනාව ඉවර කරලා එළියට ගිහිල්ලා මොන හරි වැඩක් වලක යෙදෙනකොට ඕක මතක තියෙනවා. දැන් අපි පරිසම් කරගන්න ඕන මොනවද? කයයි, වචනයි, සිතයි. මම කල්පනා කරේ මේ අයත් එක්කම එන්න කියලා. ගෙදර යන්න. ළඟටම වෙලා ඉඳගෙන හැම වෙලේම හැම වෙලේම ළඟටම වෙලා ඉඳගෙන කයෙන් කිසිම වැරද්දක් කරන්න දෙන්නේ නැතුව තියාගන්නයි කල්පනා කරේ. අපි හිතමු අපිට එහෙම යාළුවෙක් හිටියා කියලා. දැනට අවුරුදු 5කට ඉස්සෙල්ලා මට යාළුවෙක් හිටියා. හැම වෙලේම ළඟට ඇවිල්ලා ආහා මේ වැරද්ද කරන්න එපා සංසාරේ වැරදිනවා සසර අසාර්ථක වෙනවා මේ වැරද්ද කරන්න එපා මේ වැරද්ද කරන්න එපා කියන යාළුවෙක් මගේ ළඟ හිටියා නම් දැන්ට අවුරුදු 5කට ඉස්සෙල්ලා අද මම කොච්චර වෙනස් වෙලාද එහෙමනම් නේද අපි හිතමු මේ යාළුවා තවත් මට හොඳ කෙනෙක් කියලා වචනයක් වචනෙන්වත් වැරද්දා පරුස වචනයක්වත් කියන්න දෙන්නේ නැහැ පොඩි පොඩ්ඩක්වත් සරෙන් කතා කරන්න දෙන්නේ නැහැ හරිද හේරන් කියන්න දෙන්නෙත් නැහැ ඒතරනේ තැන් තැන් වලට වෙලා ඔහේ උපුදුප කතා කර ඒව නැතිනම් අපි නෑනේ කොහොමද නේද එකතු වෙලා පොකුරු ගහලා ඔබදුප කතා කරන්නේ නැහනේ. අනිම කතා කරනවා නම් ඒක දිඩ දෙන්නෙත් නැතුව මගේ යාළුවෙක් එහෙම ඉඳලා ළඟම යාළුවෙක් ඉඳලා මාව ආරක්ෂා කරගත්තා නා. දැනට අවුරුදු 5ක ඉඳන් මං කොච්චර කාලය ඉතුරු කරගෙනද කියන්න බලන්න. නේද? එහෙනම් මගේ හිත මේ වෙනකොට හොඳ සමාධියකට වැටිලා. ඇයි? කයෙන් කිසි වැරද්දක් කරන්නේ නැතුව වචනයෙන් කිසි වැරද්දක් කරන්නේ නැතුව හිටියානම් හැම වෙලෙම මං හොඳ සමාධියකට වැටෙන කෙනෙක් වෙලා මේ වෙනකොට. හරි. ඒත් ඉතින් පැත්තකට වෙලා එක එකව කල්පනා කර හිටියොත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක ආදී එක එක විදිහට කල්පනා කර කර හිටියොත් මගේ සමාධියට බාධා වෙනවා. අපි හිතමු අපිට ඉන්නවා කියලා පරචිත්ත විඥානයේ තියෙන අනුන්ගේ සිද්දන්නා වූ යාළුවෙක්. මගේ හිත අඳුන ගන්න පුළුවන් යාළුවෙක් ඉන්නවා මට. එයා මොකද කරන්නේ ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා හැම වෙලේම මට කියන ඔහොම හිතන්න එපා ඔහොම හිතන්න එපා ඔහොම හිතුවොත් අකුසල් වැඩි වෙනවා ඔහොම හිතුවොත් අකුසල් වැඩි වෙනවා කියලා කියනවා. ආන් එහෙම යාළුවෙක් හිටියනම් දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා මට සිතෙන්වත් වැරද්දක් කරන්න දෙන්නේ නැති යාළුවෙක් හිටියනම් හරි නේද? එහෙනම් මම මේ වෙනකොට ගොඩාක් මානසික වශයෙන් දියුණු වෙලාද නැද්ද? හරි. ආන් ඒ වගේ යාළුවෙක් ඉන්න ඕන අපිට අපිට දියුණු වෙන්න නම් ජීවිතේ සාර්ථක කරගන්න ඒ වගේ යාළුවෙක් ඉන්න ඕනේ. කවුද ඒ යාළුවා නේද? කවුද ඒ යාළුවා? තමන්ගේම මනස අන්න ඒ වගේ යාළුවෙක් බවට පත් කරගන්න ඕනේ. හරිද? දැනට කොහොමද දන්නේ? සමහර වෙලාවට නම් ඒ යාළුකම තියෙනවා අපිට නේද? ඔය සාමාන්‍ය ඉන්න වෙලාවට තියෙනවා. හැබැයි තරහ ගිය වෙලාවට එහෙම ඊර්ෂියා, ක්‍රෝධ, වෛර, මාන්න ඇවිල්ලා දුක් ඇති වෙලා එක එක විකාර වෙනකොට ඒ යාළුවා නැහැ. එහෙනම් දුකේදී නැති යාළුවාගෙන් වැඩක්ද? දැන් මේ බණහන වෙලාවේ නම් ඉන්නෝ. දැන් නම් එයා ඔය ඇතුළටලා කියන ඔව් ඔව් ඔව් ඇත්ත තමයි කියන්නේ. මේ ජීවිතේ හදාගන්න ඕන තමයි කීකේ දැන් නම් කියනවන්න. ඔය යාළුවාගෙන් හරියන්නේ කරදරේ වැටෙන වෙලාවට නැති යාළුවෙක්ගෙන් වැඩක් තියෙනවද? කවුද යාළුවා? ඔය යාළුවා තමයි සිහිය කියලා කියන්නේ. සිහිය කියන්නේ. හරිද? දැනට සිහිය තියෙන බණක් ඇහෙන වෙලාවට කවුරු හරි මැරිච්ච වෙලාවට අසනීප වෙච්ච වෙලාවට තමයි සිහිය තියෙන්නේ. ඒ වෙලාවට විතර සිහිය තිබිලා හරියන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ සිහිය කියන යාළුවාව හැම වෙලේම Taman ළඟ ඉන්න විදිහට හදා ගන්න ඕනේ. කයෙන් වැරද්දක් කරන්න යනකොට ඇතුළෙන්ම එයා ඉඳගෙන කියන්න ඕනේ මේ කරොත් බලාගෙනයි දන්නවනේ වෙන දේ කියලා මතක් කරලා දෙන්න ඕනේ මට. වචනයෙන් වැරද්දක් කරන්න හදනකොට හැම වෙලේම ඇතුළෙන්ම ඇවිල්ලා මතක් කරලා දෙන්න ඕනේ. ඕවනම් කරන්න එපා. ඔහොම කළා හරියන්නේ නැහැ. ඕක හොඳ වැඩක් නෙවෙයි කියලා මතක් කරලා දෙන්න ඕනේ. හැම වෙලේම. හිතෙන් වැරද්දක් කරන්න යනකොට ඒ විදිහට මතක් කරලා දෙන්න ඕනේ. ආන් එහෙම මතක් කරලා දෙන ස්වභාවයේ යාළුවෙක් සිහියක් මගේ හිතෙන් සකස් වෙන්න ඕනේ. හරිද? ආන්්‍යාව හදා ගැනීමේ වගකීම තියෙන්නේ කාටද? ඒකට කියනවා යෝනිසෝ මනසිකාරයක් හදා ගන්නවා කියලා. අපේ මේ මානසිකාරය යහපත් දේ පිළිබඳ අයහපත් දේ පිළිබඳ බලවත් පෙරැත්තයක් බලයක් ඇතුලෙන් බලයක් යොදවන විදිහට අපේ මානසිකාරය හදන්න ඕනේ. සතෙක් මරන්න සෙරප්පුව උස්සනකොට පත්තයා ගෙට එනකොට සෙරප්පුව උස්සනකොට ඔය පොඩි වෙන විදිහටම මාවත් පොඩි වෙන්න පුළුවන් මගේ දරුවොත් පොඩි වෙන්න පුළුවන් මගේ දරුවෙක් මේ විදිහට පොඩි වුණොත් මං කැමතිද කියලා දැඩි සිතුවිල්ලක් ආවොත් අර සතා මරයිද? අඩුම තරමින් මොන තරම් මේ සතාට හිදෙනවද කියලා මතක් වුණොත් මරයිද? මරයිද? නෑ නේද? ආන් එහෙම සමහර ඇත්තන්ට මතක් වෙනවද? මතක් වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අන්න ඒ හොඳ දේ නරක දේ පිළිබඳව මතක් වෙන්නේ නැති එකයි තියෙන ලොකුම ගැටලුව. හරිද? හොඳ දේ නරක දේ පිළිබඳව මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැහැ විතරක් නෙවෙයි සමහරලාට මතක් වුණත් ක්‍රියාත්මක කරන්න හයිය නැහැ. ඉතින් ඒ ඒකින්ද ඒ හොඳ දේ නරක දේ පිළිබඳ සිතුවිලි Tamange හිත තුලින් ඇවිල්ලා ජීවිතය සාර්ථක කර ගැනීම පිළිබඳ අඩුම තරමේ ආන්ගේ සිතුවිල්ල ප්‍රබලව හිතෙන් නැగిලා හැම වෙලේම ක්‍රියාත්මක භාවයට පත් කරවන தත්ත්වයට අපේ හිත සකස් කරන්න ඕනේ හැම ක්‍රියාවකටම හැම වචනයකටම හැම සිතුවිල්ලකටම හේතුව මූලික දේ මොකද්ද තමන්ගේ මානසිකාරය තමන්ගේ සිත නේද එතකොට එහෙමනම් හැම දෙයකටම හේතුව ඒකනම් එතනමද නැද්ද හදන්න ඕනේ ඉතින් ඒක සිද්ධ වෙන විදිහට සදා හදා ගන්න ඕනේ. ඒකට මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම හොඳ නරක දැනගන්න ඕනේ. සමහර අය දන්නේ නැහැ. මම මෙහෙම අහන්නම්. මේ දරුවන්ට ආදරය කරන්න මේ අතෝ බයද? දරුවන්ට ආදරය කරන්න බයද? නෑ නෑ එහෙම ඕනේ නැහැ. සිස්සුත හාමුදුරන්ට. නේද? <laughs> හාමුදුරන්ට නිකන් ඒ පාර ආර්ගිය නෑ වගේ. දරුවන්ට ආදරෙන් අපි කවදා ආදරය කරන්නේ කවදාකවත් බය වෙලා නැහැ. දරුවන්ට තියෙන දැඩි ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? හා ඒ කියන්නේ අකුසලයට බය නැහැ කියන එක නේද? දැඩි බැඳීම් කියන ඒවා සසර යහපත් කරනවද? නෑ නෑ. ආම් බලන්න එහෙනම් හොඳ දේ මොකද්ද සංසාරේ යහපත් කරන්න හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද කියලා දැනගෙනද හිටියේ? ඉතින්ලාම හරියටම දැනගන්න ඕනේ. හරිද? නරක කරපු අයගේ නරක මතක තියාගෙන පුපුර පුපුර ඉන්න එක තමන් තනියම කාටවත් කලවරයක් කරන්නේ නැහැ. පරණ පරණ කෝන්තර මතක තියාගෙන ඉන්න එක කුසලයක්ද අකුසලයක්ද? අපේ අකුසලයක්. ඒකෙන් කාටද නරක? තමන්ටයි නරකයි. නේද? සමහර අයට එහෙම ගානක් තියනවාද? දැන් ඔය කියනකොටත් තරහකාරයෙක් දැන් මතක් වුණා හාමුදුරුවෝ කියයි. හා මම මම නේද? උන්නාන්සේ නම් කියයි. මමනේ දන්නේ මට කරපෙව්වා. මමනේ දන්නේ මට කියපෙව්වා. ඉතින් එහෙම හිතේ තියාගෙන ඉඳා කියලා වැඩක් නෑ. <laughs> ඒක තමයි වැඩේ. අයින් කරන්න හිතන්නේවත් නෑ. හිතෙන්නේවත් නෑ. අය දැඩිව ඉතා දැඩි ගතියක් තියෙනවා නෑ මම සමහර අය කියනවා මැරෙන්න කලින් මම මෙන්න මේකට වාඩුව අල්ලන්න ඕනේ නෑ එයාගේ නම් ජීවිතේ අරමුණ වෙලා තියෙන්නේ මොකක්ද? දහවලාගෙන් පරිගන්න. ජීවත් වෙන්නේ කාගෙන් හරි පරිගන්න. හරි මැරුණත් සපයි කියන මේ වැඩේ කරලා. ඉතින් කරන්න ඉස්සෙල්ලා මැරුණොත් මැරෙන්න කිව්වොත් මොකද වෙන්නේ? අර වැඩේ කරගන්න හම්බෙන්නේ නැතිනම් ආය අරයාගේ හතුරු තැනකම නේද? දේශමූලිකව උපදිනවා. පින් තිබ්බොත්. ඒකින්ද මේක හරි භයානකයි. ඉතනන් ඉස්සෙල්ලාම අපි මොකද කරන්න ඕනේ? අකුසලය අකුසලයේ විදිහටත් කුසලය කුසලයේ විදිහටත් දැනගන්න ඕනේ. කාගෙන්ද දැනගන්නේ? කොහොමද දැනගන්නේ? දැන් ඔන්න දරුවන්ට තියෙන ආදරය අකුසලයක් බව දැනගෙන තිබුණාට ඒක මතක්වත් උනේ නෑ. ඒ ගැන බය වෙන්න ඕන දෙයක් කියලා මතක්වත් උනේ නෑ. ඒ විදිහට කාගෙන්ද දන්නේ දැනගන්න ඕනේ. ඒකට තමයි මේ ශාසනය. මේ ශාසනය මල් පූජා කර කර ඉන්න විතරක් තියෙන ශාසනයක් නෙවෙයි. ආහාර පූජා කර කර ඉන්න විතරක් තියෙන ශාසනයක් නෙවෙයි. හ්ම් ගාක් දෙනෙක් ඒ වැඩ විතරයි නේද කරන්නේ. බෞද්ධයා විදිහට අපි පැත්තකට වෙලා පොළවේ කෙලින් හිටගෙන එක දවසක හැන්දෑවට පන්සලකට එහෙම ගිය වෙලාවක බෞද්ධයෙක් විදිහට අතර මම මොකද කරලා තියෙන්නේ කියලා අහලා බලන්න හිතුවා. මම පන්සලට උදව් කරා මම දන් දුන්නා මම පන්සිල් දැක්කා ඒක එකව කරා කියලා තියෙන පන්සිල් දැක්කා කිව්වත් ඒකත් ඉතින් නේද හතර සිල් සමහර අය සමහර අය තුන් සිල් නේද සමහර අය දෙසිල් ඒ මොනවද දෙසිල් කියලා જાතියක් නැහැ නේද සමහර අය නැති සිල් මොකුත් නැහැ ඉතින් ඒවවත් නැහැ ඉතින් කරපු දේවල් කියලා ගත්තොත් මේ එක එක ඉතින් ඔය වන්දනාවේ ගියා මේ පහන්ති විපත්තු කරා ඕවා විතරයි ඒවා විතරද සාසනයෙන් අපි කරගන්න ඕනේ ශාසනයේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සාර්ථක කරගෙන සියලු දුක් නැති කරගන්නයි බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ අනන්ත දුක් විඳලා බෝධිසත්ව අවදීදී. එච්චර දුක් විඳ අපිට මල් පූජා කරගෙන ඉන්නද? මිනිසුන්ට මල් පූජා කරන්න බෝධිසත්වයෝ ඔච්චර දුක් විඳින්නේ. ඒකද අරමුණ? නෑ එහෙනම් ඊට එහා ගිය මහා වැඩ පිළිලක් මෙතන තියෙනවා. එහෙනම් කුසල් අකුසල් මොනවද කියලා හොයන්න ඕනේ. නිකන් ඉඳලා බෑ. එහා ගෙදර දේවල් ගැන හොයලා විතරක් හරියන්නේ නෑ. නේද දේශපාලඥයෝ ගැන විතරක් හොයලා හරියන්නේ නැහැ එවානම් හොයනවා කොහොම පත්තරේ නම් අතාරින්නේ නැහැ මොන පත්තරේද විස්තර පත්තරේ මේ රටේ ලෝකයේ විස්තර තියෙන පත්තරේ නම් අතාරින්නේ නැහැ හැබැයි කුසල අකුසල ගැන තියෙන පත්තර දැක්කහම නිදිමත එනවා පත්තරේ දකින්න උනත් නිදිමතයි හොයන්න කුතුහලයක් නැහැ අද ඕනෑ තරම් Tamanට කුසල් අකුසල් මොනවද කියලා දැනුම ඇති කරගන්න සංකම තියෙනවා. එහෙනම් පළවෙනි පියවර තමයි කුසලය මේකයි අකුසලය මේකයි කියලා කොහොමද කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරමින් ධර්ම ශ්‍රවණය කරමින් පොත්පත් පරිශීලනය කරමින් Tamanට පුළුවන්කම තියෙන ඒවා මොනවද කියලා හොයාගන්න. එහෙනම් ඒක ඉස්සෙල්ලා ඒවා හොයාගන්න ඕනේ. මේ මම වෙලාවකට ওই ධර්ම දේශනාවලට එහෙම සම්බන්ධ වුණා මහානවා කට්ටියකින් දස කුසල් කියන්නේ මොනවද? දස කුසල් මොනවද කියලා අහුවාම දැන් මට උත්තර දෙන්න එපා. හොඳ නෑනේ මේක රටටම පේනවනේ නැද්ද? Tamanගේ හිතෙන් මම දස කුසලයේ දන්නවද කියලා. මොන දැන් කට්ටිය දස කුසල් මතක් කරනවා මේ දැන් මාධ්‍යයෙන් සම්බන්ධ වෙලා ඉන්න අය ඔක්කොම දැන් දස කුසල් දන්නවද කියලා බලන්න. හරි. වැඩි දෙනෙක්ගේ සිත් වලින් දස කුසලය කියන්නේ මොකද්ද කියලා එන්නේ නැහැ. හරිද? සමහර අයට එනවා දස පුණ්‍යක් ක්‍රියා. ඒ දන්න හැටියට තමයි එන්නේ උත්තරේ. දස කුසල් කියන්නේ මොනවද? ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, පිසුනා වාචයෙන් වැළකීම, පරසා වාචයෙන් වැළකීම. ඔන්නව තමයි දස කුසල් ඔය විදිහට තියෙන්නේ. එතකොට කුසල් වර්ධනය වෙන පළවෙනි කාරණා 10වක්වත් අපේ බොහෝ ඇත්තෝ දන්නේ නැහැ බෞද්ධත්වෝ විදිහට. ඉතින් වැරද්ද නේද? එහෙනම් ඉස්සෙල්ලාම කුසලය අකුසලය හොඳට දැනගන්න ඕනේ. මේවා කරනොත් කුසල්ය මේවා කරනොත් අකුසල්ය කියලා. ආන්ගේ දැනගෙන ඉතර ඒ දැනගත්තාම කියනවා යාට කුසලය අකුසලය පිළිබඳ නුවණ තියෙනවා කියලා. හරිද? කොච්චර ප්‍රමාණයකට දැනගන්න ඕනද මූලික වශයෙන් ඉස්සෙල්ලාම අපේ ජීවිතය සාර්ථක වෙන ප්‍රමාණයට. ඒ කියන්නේ සසර අසාර්ථක නොවන ප්‍රමාණයටවත් මේ කුසල් අකුසල් දැනගෙන දැනගත්ත කුසල් අකුසල් පිළිබඳව සිහිය හදාගන්න ඕනේ. දැනුමට කියනවා සම්පජානනය කියලා. ඒ දැනුම පිළිබඳ වූ සිහියට කියනවා සති කියලා. හරිද? එහෙනම් සති සම්පජානනයෙන් වාසය කරන්න ඕනේ. හැම නිමේෂයකම දැනගත් ඉස්සෙල්ලා නුවණ තියෙන්න ඕනේ. නුවණ පිළිබඳ වූ සිහිය තියෙන්න ඕනේ. ආන්ගේ නුවණ පිළිබඳ වූ සිහියෙන් අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්විජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ අසීතේ පීතේ කායිතේ සායිතේ උච්චාර ප්‍රස්තාව කම්මේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවේ කියන හැම ඉරියව්වකම අර සිහියෙන් ගතකරන්න පුළුවන් වෙන විදිහට සිහිය වර්ධනය කරගන්න ඒ සිහිය වර්ධනය කරන්නේ කොහොමද? නිකන් නෙවෙයි. අර දැනගත්ත කුසල කුසලයන් පිළිබඳව හොඳට හොඳට මෙනෙහි කරන්න ඕනේ. හොඳට මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ මොකද වෙන්නේ? සිහිය වැඩි වෙනවා. මේක කුසලයයි මේක අකුසලයයි කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? ඒ පිළිබඳ වූ සිහිය වර්ධනය වෙනවා. අන්න එහෙම මේ ජීවිතය අසාර්ථක වෙන කිසිම දෙයක් නොකර ඉන්න පුළුවන් තත්ත්වයටපත් වුනහම කියනවා සාර්ථක සම්පජානනයටපත් වුණා ඒ පිළිබඳ ජීවිතය සාර්ථක කරගන්නවා කිව්වේ සංසාර ජීවිතය නේද? අඩුම ගානේ ඊළඟ භවය ධන සම්පත්තියක් ලැබෙන විදිහට වත් අඩුම ගානේ සකස් වෙන්න ඕනේ. අකුසලයන් සිද්ධ නොවි. අන්න ඒ ගානටපත් වුණාට පස්සේ ඒ ගානට ඒ ඒ සිහිය නැති කිසිම වෙලාවක් නැති තරම් අපේ ජීවිතේ ගෙවන කිසිම වෙලාවක මේ සිහිය නැතුව ගෙවෙන්නේ නැති විදිහට අපි අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. පාසල් යන ළමයි පාසල් සමහරලාට අධ්‍යාපනය ඉවර වෙලා උසස් අධ්‍යාපනය ආදී නොයේකුත් ලොකු ලොකු දේවල් කරනවා නේද? සමහර අය ආචාර්ය උපාධි ආදි වශයෙන් ඒවා කරනවා ලොකු ලොකු දේවල් කරනවා. එයා හරියට පාඩම් කරනවා දැකලා තියෙනවද? විභාගයක් තියෙනවා කියලා මොකද කරන්නේ? හරියට පාඩම් කරනවා පැය ගණන් පාඩම් කරනවා. ඇයි ප්‍රශ්න පත්‍රය හම්බුනහම මතක් වෙන්න ඕන හින්දා. ප්‍රශ්න පත්‍රය හම්බුනහම මතක් වෙන්න එයාලා හරියට මහන්සි වෙනවා නේද? අපිට ජීවිතේ ප්‍රශ්න පත්තරයක් තියෙන ලොකු එකක්. මොනවද? සර්පයා ගෙට එනවා කියන්නේ ප්‍රශ්නයක්ද නැද්ද? අනුන්ගේ නපුරු වචන කියන්නේ ප්‍රශ්නයක්ද නැද්ද? අනුන්ගේ නපුරු ක්‍රියා කියන්නේ ප්‍රශ්නයක්ද නැද්ද? නේද? හ්ම්. ඊළඟට ගෙවන ජීවිතයේ අතක් උස්සලා කකුලක් උස්සලා ඇස් දෙක එහාට මෙහාට කරලා අර කිව්ව හැම ඉරියව්වක්ම ගෙවද්දි ප්‍රශ්නයක් තියෙනවා. අකුසල් වෙනවද කියලා. හරිද? අන්න ඒ හැම වෙලේම Tamanට මේකයි කුසලය මේකයි අකුසලය කියලා මතක් වෙන. විභාගේ ජයගන්නේ කවුද? ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික දැක්කහම උත්තරේ මතක් වෙන අය. නේද? ජීවිතේ ජයගන්නේ කවුද? හැම ඉරියව්වකදීම මෙයයි කුසලය මෙයයි අකුසලය කියලා මතක් වෙන අය. මොකද කියන්නේ? ඒක එහෙමමද නැද්ද? එහෙමමද නැද්ද? වතුර බේසන් වල කකුල් දාගෙන තේ හදාගෙන බෝතල් වල දාලා නේද නිදි මරාගෙන පාඩම් කරනව නේද ළමයි? ඒ ප්‍රශ්න පත්‍රයේද දිග අපේ ප්‍රශ්න පත්‍රයේද දිග. පින්නනේ කවුරු හරි පින්නතෙක් දහම් පොත්පත් හොයාගෙන ධර්ම ශ්‍රවණය කරමින් වතුර බේසන් වල කකුල් දාගෙන ඒව බණ පාඩම් කරනවා දැකලා තියෙනවද? කුසලයේ මේකයි අකුසලයේ මේකයි කියලා කටපාඩම් කරනවා එහෙම දැකලා තියෙනවද අපේ අය? නෑ නේද? ඔහේ බණක් අහගෙන ඉඳලා යනවා යන්න. මේ පන්සලට ගිහිල්ලත් බණක් අහලා යනවා යන්න. මොකවක් කරන්නේ? සුතා කියන තැනින් නවතිනවා. අහනවා විතරයි. ධර්මයේ තියෙන්නේ කොහොමද? සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුපරිවිද්දා කියලා. මේකින්ද මේ වැඩේ දැනුත් මේ බණක් තමයි යහුවේ මං කියනවා අසාර්ථකයි කියලා. කෙලින්ම කියනවා ඔය වැඩේ විතරක් කරලා මෙතනින් නැගිටලා යනවා නම් මේ මැදිරියේ ඉන්න ඇත්තෝ විතරක් නෙවෙයි කොහේ හරි නම් බණ අහන ඔකොටම මම මේ කියන්නේ බණ අහලා විතරක් කොහොම ඉඳ හදන්න එපා. එතනින් එහාට කරන්න වැඩක් තියෙනවා. පාසල් යන ළමයි විභාගයට පාඩම් කරනවට වඩා වැඩි උනන්දුවකින් තමන් කුසලය මේකයි අකුසලය මේකයි කියලා හැම පිළිවෙතක්ම හැම පිළිවෙතක්ම බේසන් වලට නෙවෙයි වතුර ටැංකිය වලට බහලා හරි කමන්නේ නැහැ මේක පාඩම් කරගන්න ඕනේ. ඇයි? නැත්තම් වතුරේම තමයි ඉන්න වෙන්නේ. මොකද වතුරෙම ඉන්න වෙනවා කියන්නේ කවදාකවත් ගොඩට එන්නේ නැතුව වතුරේම ජීවත් වෙන සත්වයෝ ඉන්නවා. කවදාකවත් ගොඩට එන්නේ නැතුව පොළව යටම ජීවත් වෙන සත්වයෝ ඉන්නවා පව් කරගෙන. එළියක් දකින්නේ නැති. ඉතින් ඒ වගේ මහා අවාසනාවන්ත තත්යකට පත් වුණොත් එහෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි ගැන කොයිතරම් කරුණාවකින් කොයිතරම් මෛත්‍රියකින්ද මේ ව්‍යසනය සිද්ධ කරගන්න එපා කියලා. නේද? අම්මා කෙනෙක් දරුවන්ට කියනවා අනේ පුතේ හොඳින් ඉන්න, ඔහොම ගියොත් එහෙම වාගේ ජීවිතේ විනාශ වෙනවා කියලා කොච්චර ආදරෙන්ද කියන්නේ. නේද? අම්මා දත් මිටි ගෑවට සමහර දරුවෝ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නවා. පහනට යන පළ ගැටියෝ වගේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් අපිට කරුණාවෙන් මෛත්‍රියෙන් කිව්වත් බොහෝ දෙනා තමන්ගේ ජීවිත සාර්ථක කරගන්නේ නැහැ. එහෙනම් ඔයිට වැඩිය ගොඩාක් උනන්දුවක් ඇති කරගන්න ඕනේ. අතපය වෙහෙසලා බාහුව බලය යොදලා හරිහම්බ කර කර නේද අනිත් අයට කණ්ඩ දිදී කණ්ඩ දිදී කණ්ඩ දිදී ඉන්නකෝ ඒක විතරක් කර කර ඉන්නකෝ නේද තඹ තඹ තඹ තඹ දිදී විතරක් ඉන්න මතක් වෙන්න එහෙම කියන්නේ මම ඒකෙන් විතරක් කවදාකවත් හරියන්නේ නෑ තමන්ගේ වැඩේ කරගන්න ඕනේ දුක් විඳින්න ගියාම විඳින්න වෙන්නේ තමන්ට ඒකින්ද කවදාකවත් සංසාරයේ දුකක් විඳින්නේ නෑ කියලා හිත හදාගෙන වැඩ කරගන්න ඕනේ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන්න කිසිම දෙයකට ඉඩ තියන්නේ නැතුව තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන කොහොම හරි කරලා මම ඒ නිවැරදි සිහිය උපදින විදිහට ජීවත් වෙනවා කියලා අදිස්ථානයක් ගන්න ඕනේ. ඒ සිහියෙන් ක්‍රමානුකූලව ඒ සිහිය ඒ සිහිය මගේ ළඟ ඇති වෙන විදිහට මගේ හිත සකස් කරගන්න කුසලය අකුසලය දැනගෙන ඒවා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හැම වෙලේම තමන්ගේ හිතෙන් ඒවා නැగిලා යන විදිහට අර හැම ඉරියව්වේදීම නැగిලා යන විදිහට හිත සකස් කරගත්තාම අන්න අපි හැම ගෙවන හැම වෙලාවෙම සිහියෙන් වාසය කරන සිහියෙන් කෙටියෙන් අන්තිමට මම කියන්නේ සිහියෙන් වාසය කෙරෙන ජීවිතයක් බවට කරන නෙවෙයි කෙරෙන තත්ත්වයට තමන්ගේ මානසිකත්වය සකස් කරගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් තමයි මේ අත්වෝ මේ සිද්ධ කරගත්තේ. මේ ධර්මයේ ශ්‍රවණය වෙලා කොහේ හරි තැනක ලෝකේ කොහේ හරි තැනක යම් කිසි කෙනෙක් මම මේ විදිහටම හිත හදා ගන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගත්තොත් අන්න ඒ පින මේ අත්තන්ට පින් උල්පතක් වගේ හැමදාම හැම නිමේෂයකම ලැබෙනවා. මෙවැනි උතුම් තත්වයකටපත් වෙන්න බලාපොරොත්තුව කටයුතු කරන මේ පින්වත් අයට මේ බොහෝ පින් රැස් කරගත් අය මේ කරගත්තා වූ උතුම් කුසල ධර්ම හේතු කොටගෙන හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති